නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయනිය ඔස්සේ මෙන්ම ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අදත් අපි තාම දයාවෙන් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නය ආශිර්වාද ඇතුව ඔබම නැගෙන. විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ සදහවත් උපාසක උපාසිකාවන් පිරිසක් විසින්. ඉතින් මේ පින්වතුනුත් අපි තාම ගෞරවයෙන් මුලින්ම ශ්‍රීපත් කරගන්නවා. මෙත් සිතින් ශ්‍රීපත් කරගන්නවා. ඉතින් මේ අසිරිමත් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර නිසා බොහෝ ධර්ම කාරණාවන් පිළිබඳව निराවුල් වැටහීමක් අපිට ලබා ගන්නට අවකාශ ලැබුණා. මේ උතුම් ධර්මය හොඳින් අනුමෝදන් වන්න වැටහීම් පිණිස නුවණ ඇති කරගන්න ඔබටත් මටත් අවස්ථාව දෙන. ඉතින් අද දවසෙත් ඒ උතුම් අවස්ථාව පිණිසයි අපට කාලය උදාවන්නේ. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඊටම ගෞරවයෙන් පළමු කොට වන්දනා කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. එලෙසම අද දවසෙත් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර පිණිස අප කෙරෙහි කරුණාවෙන් වැඩම කොට වදාළ අවසරයි අපගේ පින්වත් වැලිමඬ සද්ධාශීල ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි අද දවසෙත් අපිට වෙලාව යෙදුණා වහන්සේගෙන් මේ කාරණා දැනගන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් මහත්මයා අද අපි මිලින්ද රාජ ප්‍රශ්නෙන් අද අලුත් පැත්තකට ආපහු යොමු වෙනවා. සජිතමා ආපහු අද දවසේ සිහිය ගැන අහනවා. සිහිය ගැන අපූර්ව විග්‍රහයක් එහෙමයි සාමි. මහත්ය දැන් අර මේ වාගේ විග්‍රහයක් කලින් කොතනකවත් අපිට කියවන්න ලැබිලා නැහැ. මේ සිහිය ගැන මේ අද කතා කරන විග්‍රහය. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. තව සමහර අය කියනවා සාමාන්‍යයෙන් අපිට බණ ඇහුවට අහනකොට තේරෙනවා කියවනවට වැඩිය කියලා. එහෙමයි ස්වාමී. එතකොට ඒකට හේතුවක් තියෙනවා. අවසරයි ස්වාමී. ඒකට හේතුව තමයි අර කියවන්නේ සිහියෙන් නෙවෙයි. දැන් අර ඉස්සෙල්ලා අපි මේක කලින් වැඩසටහන කතා කළේ ඒ කියන්නේ රාජ්‍යරෝ කියන නාගසේන මහරහතන් වහන්සේ හන රජතුමනි ඔබතුමා කරපු සමහර වැඩ ඔබතුමාට මතකයිද අමතකයි අමතකයි කිව්වා. ඇයි අමතක කිව්වෝ? ඒ ස්වාමිනී වැඩ කරනකොට හිත තිබ්බා. හැබැයි සිහිය තිබ්බේ නෑ. ඒ නිසා අමතකයි කිව්වා. ඇයි දැන් සමහර අය කණ්ණාඩි දෙක ඔළුවේ දාන කණ්ණාඩි හොයන්නේ? එහෙමයි ස්වාමී. නේද? <laughs> ඒ ස්වාමී. ඉතින් හිත මනුස්සයාගේ තියෙනවනේ. සීයනේ නැත්තේ. සීය නැති වෙලා. දැන් සමහර වෙලාවට දොර වහලා යතුරු අරගෙන ගිහිල්ලා ආපහු එනවා බලන්න දොර වැහුවක් දන්නේ කියලා. එහෙමයි ස්වාමී. වැඩි කළා. සීයනේ. ඒ වගේ තමයි පොත් කියවද්දි සීය නැහැ. ඒ නිසා තමයි අමතක වෙන්නේ. දහම් කරුණ යන්නේ නැත්තේ. එහෙමයි. දැන් අපි අපි කාටවත් තියෙන ප්‍රශ්න. දැන් මේ මිලින්ද ප්‍රශ්නේ අපි මෙහෙම දැන් සාකච්ඡා කරනකොට තමයි සමහර වෙලාවට දැන් මේ මිලින්ද ප්‍රශ්නේ අපි සාමාන්‍යයෙන් බොහෝ වාරයක් කලින් කියවලා තියෙනවා. නමුත් දැන් සමහර ඒවා කියවගෙන කතා කරගෙන යනකොට අලුත්ම විදිහට අපිටත් දැනෙන්නේ. හේතුව සිහිය නෑ. ඒ විලාවේ. ඒකයි වෙලා තියෙන්නේ. ස්වාමීනි මේ අපගේ ආනන්දයන් වහන්සේ මනාකොට සිහිනුවන පවත්වා වදාළද මනා ආනන්ද ස්වාමීන් වහන්සේනේ සිහිනුවනින් අග්‍ර බුදුරජාණන් වහන්සේ හැරෙනකොට සිහිනුවණින් අග්‍ර මේ ආනන්ද මේ ස්වාමීන් වහන්සේ. එතකොට සෝවාන් වෙලා ඉතිද්දි. එහෙමයි ස්වාමී. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැරෙනකොට සිහිනුවණින් අග්‍ර ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම මතක ශක්තියින් අග්‍ර ආනන්දයන් වහන්සේ. එහෙමයි. ඒකට බලන්න අර සිහියයි මතකයේ අතර තියෙන සම්බන්ධය නේ. එහෙමයි. සිහියයි මතකයේ අතර සම්බන්ධය. ඉතින් අපිට අද කියන කාරණාවෙන් ගොඩාක් දුරට මේ සිහිය වැඩ කරන විදිය හොයාගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ළමයිටත් එහෙමයි. ළමයිටත් මතක ශක්තිය නැති එකට සිහිය තමයි වඩ වෙන ක්‍රමයක් හදාගන්න ඕනේ. එහෙමයි ස්වාමී. දැන් අර භාවනා අරමුණකට ගන්න එක කරන වැඩ සිහියෙන් කරන එක කාලසටහනකට කරන එක ඒ වාගේ දේවල් වලින් හිත හුරු කරගන්න ඕනේ. ඊළඟට අර හිත යම් විවිධත්වයකට යොමු කරන එක දැන් පාඩම් කරන දේ වුණත් අර මේ එක දවසකට සබ්ජෙක්ට් කිහිපයක් අධ්‍යයනය කරන විදිහට එහෙමයි. නැත්නම් අර හිතේ ඒකාකාරී බව නැති කර නැතිව ස්වාමීනි බොහෝ කොට වෙහෙස වුණාම සිහිය මගහැර යනවාද? ඒ කායික වෙහෙස සිහියට බලපාන. එහෙමයි ස්වාමී. කායික පීඩාව සිහියට බලපානවා. මක් නිසාද යත් බඩගින්නේ වැඩි වුණාට පස්සේ සිහිය නැති වෙනවනේ. ඊට පස්සේ අහුවෙච්ච දෙයක් කනවනේ. ඉතින් ඒ වාගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට දැන් ඇඟේ පතේ අමාරුව ආවට පස්සේ ඔළුව බිත්තිය ගහ ගන්නවනේ. එතකොට අර කායික ස්වභාවයෙන් සීහත් එක බලපානවා. එවැනි පැත්තක් තියෙනවා. නමුත් අපි යම් විග්‍රහයක් කරන්නේ නැතුව අපි බලමු මේ මේ මේකේ තියෙන උපරිම විග්‍රහය. මේක කිසිම තැනක මෙවැනි විග්‍රහයක් දැකලා නැහැ. ඒ තමයි දැන් මේ සිහිය පිළිබඳව තියෙන අරූප ධම්ම වවත්තන වර්ගය කියලා හත්වෙනි මේ වර්ගයේ එහි අපේ මිලිඳු රජතුමා අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ කී ආකාරයකින් සිහිය උපදිනවද? යම් කිසි කෙනෙකුට සිහිය උපදිනවා නම් ඒක ආකාර කීයකින් උපදිනවද? කියනවා මහරජාණනි 17 ආකාරයකින් සිහිය උපදිනවා. ඒ 17 ආකාරයේ කුමක්ද? මහරජාණනි කියලා විස්තර කරනවා සිහිය උපදිනවා ආකාර 17කට එහෙ ස්වාමී මේක සාමාන්‍යයෙන් වෙන තැනක සඳහන් වෙලා නැහැ එහෙමයි සිහිය උපදිනවා ආකාර 17කට එතකොට ඔබගේ යම් සිහියක් තියෙනවා නම් මේ ආකාර 17ක් ඇතුළතට ඇතුළත තමයි ඒක වෙන්නේ කියනවා එතකොට Tamanට 100ක් උපද්දවා ගන්න ඕනේ නම් මේ ආකාර 17 තමයි පුහුණු වෙන්න ඕනේ. ඔන්න බලමු. ඒ තමයි පළවෙනි එක තමයි විශේෂයෙන් දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. ඒතර මේ කියන වචන ඔබට තේරුන්නේ නැති වුණොත් ඒක ඉවසීම ගන්න. මොකද මේ හැම වචනයක් වචනයක් ගානෙම අපේ රජතුමා මං අරින්නේ අහනවා නාගසේන මහරත්තන් වහන්සේ. මේක කොහොමද මේක කොහොමද කියලා. රජතුමාට සිහිය තියෙනවානේ. රජතුමාට සිහිය තියෙන නිසා රජතුමාට මං ඇරෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න දෙවි විශේෂයෙන් දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. අන්‍යයන් සිහි කිරීම වශයෙන් සිහිය උපදිනවා. ගොරෝසුවට දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. යහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. අයහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. ගැළපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. නොගැළපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. කතා බහ තුළින් දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. සලකුණු වශයෙන් සිහිය උපදිනවා සිහි කිරීම වශයෙන් සිහිය උපදිනවා මුද්‍රා වශයෙන් සිහිය උපදිනවා ගණන් කිරීම වශයෙන් සිහිය උපදිනවා මතකෙහි දරා ගැනීම වශයෙන් සිහිය උපදිනවා භාවනා වශයෙන් සිහිය උපදිනවා පොත්පත් කියවීම වශයෙන් සිහිය උපදිනවා කරනු ලංකර දීම වශයෙන් සිහිය උපදිනවා අත්දැකීම් වශයෙන් සිහිය උපදිනවා ඔය තමයි ක්‍රම 17 එහෙමයි ඕන අපේ මේ මිනිඳු රජුරුවන්ගේ වෙනස තමයි දැන් ওই 17 ඇහුවනේ අපි මතක නැහැ. එහෙමයි සර්. මිලින්ද රජතුමාට එකපාරක් කියපු ගමන් මතකයි. එහෙමයි සර්. මිලින්ද රජු වහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ විශේෂයෙන් දැන ගැනීම වශයෙන් සිය උපදිනවා කියලා එකක් කිව්වනේ. මොකද්ද ඒ? මහත්ය කරුණු 17ම අහනවානේ වෙන වෙනම. මේක තමයි මේ බුද්ධ ශාසනයේ තිබ්බ කියන්නකෝ මෙහෙම බුද්ධ ශාසනයක්. මේ වගේ ශාසනයක් වෙන ලෝකයේ කොහේ හරි ශාසනයක තියෙනවද? මේ වාගේ ආර්ය පුජ්‍යලයන් අතර සිද්ධ වෙච්ච සාකච්ඡා රහතුන් කරන සාකච්ඡා නේ ඉතින් ඒකයි දැන් මේ බලන්න දැන් මේ කරුණ මුල් කරගෙන කවදාවත් අපේ නාගසේන මහරහතන් වහන්සේට කිසිම චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ නේ නමුත් අද කාලේ රහත්යයි කියන අය කතා බහ කරන්න ගත්තට පස්සේ එන අරුබුද කොට නේ ඊට පස්සේ තියෙනවා මේ විශේෂයෙන් දැනගන්නීම් වශයෙන් කොහොමද අහනවන් සිය උපදින්නේ මහරජාණෙනි අපගේ ආයස්මත් ආනන්දයන් වහන්සේත් කුජ්ජුත්තරා උපාසිකාවත් වෙන්නේ අන්‍ය වූ ඇතැන් අයත් අතීත ಜಾති සිහි කලේ තමන් තුළ ඇති ಜಾති ස්මරණ ඥානෙනුයි විශේෂ දැනගැනීම් වශයෙන් සිහිය උපදින්නේ ওই විදිහටයි. ඒ කියන්නේ කෙනෙකුට විශේෂ හැකියාවක් උපදිනවා පෙර ජීවිත පේනවා. ඒක විශේෂ හැකියාවක්. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට පෙර ජීවිත දැකීමේ ඥානය එහෙම විශේෂයෙන් උපදිලා තියෙනවා. කුජ්ජුත්තරාවට උපදිලා තියෙනවා. දැන් උපාසිකාවන් අතර ගන්නකොට කුජ්ජුත්තර තමයි මතක ශක්තිය. බුද්ධ ශාසනයේ ඉති උත්තක පාළිය මේ කටපාඩමින් දරාගෙන ඉඳලා තියෙන කුජ්ජුත්තරා. එහෙමයි ස්වාමීනි. ඉතින් කුජුත්තරාට සසර ගොඩාක් පෙන්නලා තියෙනවා. එහෙ. කුජුත්තරා ඈ අතීතේ රජබිසවක් වෙලා ඉතින් රහතන් වහන්සේලාට දම් බෙදලා. එහෙ. ඒ පින්බලේ ආවසා මේ මාර්ගඵල අවබෝධයට. ඒ පසේ බුදුරජාණන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් කුදු වෙලා වඩිනව දැකලා. එහෙමයි. hina වෙලා සමච්චල් කළා මේ විදිහට යන්නේ කියලා. ඒ විහිළුවට කරපු සමච්චලේ නිසා උපනූපන් ජීවිතේ කුදු වෙලා උපදිලා. ඊට පස්සේ දවසක් ගෙදෙට්ට රහත් භික්ෂුණියක් වෙන ජීවිතයක වඩිනකොට මේ හැමදාම දන් දෙන්න පුරුදු වෙලා මේ එක දවසක් මේ එන්න වඩින්න ප්‍රමාද වුණා රහත් භික්ෂුණිය. ඒ ඒ අතරේ මෙයා මේ කොණ්ඩේ සැරසුවා මල් ගහලා. ඊට පස්සේ මෙයා මොකද කළේ මේ අර අරහත් භික්ෂුණිය වඩිනවා දැකලා අතනියට අනේ භික්ෂුණිය ඔය පනාව අරන් එන්නකෝ කියලා පොඩි වැඩක් කිව්වා. අරහත් භික්ෂුණියක් ලවා වැඩගත්තා කියලා යම් කර්මයක් ඇද්ද? ඒ කර්මයේ මුල් කරන උපනූපන් ජීවිතේ දාස වුණා. ස්වාමීනි හරි පුදුමයි මේ සංස්කාරවල සංස්කාරවල ජීවිතේ පුදුමයි. දැන් අර සාමාවතිය ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කරපු සාමාවතියත් එක්කම හිටපු කුජ්ජුත්තරා මේ ගිනි ගන්න වෙලාව වෙනකොට ඈ වෙන වැඩකට ගිහිල්ලා. ඒ කියන්නේ ඈගේ සංසාරේ පිච්චිලා මැරෙන කර්මයක් නෑ. ස්වාමීනි මේ තුරුණුවන් ඇසුරු කරනකොට අපි මනසෙහිනෙන් යුතුවම ඇසුරු කරන ඇසුරු කරන ගෞරවයෙන් ඉතින් වෙන කර්ම. දැන් මෙතනදී විස්තර කරනවා මේ ආනන්දයන් වහන්සේගේ සිහිය මේ පෙර ජීවිත බලන එක කුජ්ජුත්තරාගේ පෙර ජීවිත බලන එක ඒ වාගේ අර විශේෂ දේවල් උපදිනවනේ විශේෂයෙන් කෙනෙකුට තියෙන විශේෂ හැකියාව. ආන් ඒක උපදින්නේ සිහියේ. ඒක උපදින්නේ සිහියේ. දැන් පෙර ජීවිතේ මෙහෙම වුණා මෙහෙම වුණා කියලා ඒ විශේෂ කාරණාව ගන්නෙ සිහියෙන්. ඒ විදිහට තමයි විශේෂ දැන ගැනීම වශයෙන්. ඒ විශේෂ දැන ගැනීමක් විදිහට සිහිය උපදිනවා. එහෙමයි ස්වාමී. විශේෂ දැන ගැනීමක් විදිහට සිහිය උපදිනවා. දැන් සමහර අයට පෙර ජීවිතේ පේනවා මං අහවල් තැන මෙහෙම හිටියා කියලා. ඒ සිහිය උපදුණා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ දෙවෙනි කාරණාව අහනවා අනුන් විසින් සිහි කරවීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? කියනවා යමෙකුට ප්‍රകൃතියෙම සිහිය උපදින්නේ නැහැ. නමුත් අන් අය ඔහුට කරුණු කියමින් බලපෑම් කරනවා. ඒ තුලින් සිහිය උපදිනවා. ওই විදිහටයි අනුන් විසින් සිහි කරවීමෙන් සිහිය උපදින්නේ. සමහර අයට තියෙනවා සිහිය උපදින්නේ නැහැ Tamanට. අන් අය කියන්න මොන බොලේ මෙහෙම කළොත් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා ඕක නතර නතර කරපන් කියලා කියනවා. එතකොට යාන්තම් තේරෙනවා. එහෙමයි ස්වාමී. තේරෙනා නේද? ඒකයි දැන් 100 ඉපදීම ගත්තොත් එහෙම දැන් ඔන්න මා මහ ළඟට ළමයෙක් පැමිණියා. ඒ ළමයා මේ ප්‍රේම සම්බන්ධයක් හදාගෙන අවුරුදු 5කට විතර 4 5කට වැඩි කිල්ලෙක් එක්ක. එහෙමයි. ඊට පස්සේ මම ඒ ළමයාගෙන් ඇහුවා දැන් උඹ පොඩි එකෙක්. කෙල්ල අවුරුදු 4ක් 5ක් වැඩි මාත්. උඹලා ඊට පස්සේ තරුණ ජීවිතේ ගෙවලා හිමීට ටිකක් කාලයක් යනකොට මේ 30 පැන්නා 30 35 පහිනකොට අර අඩු වයසයි වැඩි වයසයි පැහැදිලිවම පේනවා. එතකොට මිනිස්සු ආයි මේ ඔයා නැන්දත් එක්කද ටවුන් ආවේ කියලා. එතකොට උඹ කොහොමද උත්තර දෙන්නේ කියලා ඊට පස්සේ මං ඇහුවා හරි. දැන් මේ වාගේ ඔයාගේ අම්මා ගත්තොත් එහෙම වැඩි මාල් කෙල්ලෙක් බඳිනවා කියන එකට ඔයාගේ අම්මා කැමතිද? නෑ. තාත්තා කැමතිද? නෑ. ඊළඟට සහෝදර සහෝදරියෝ කැමතිද? පවුලේ කැමතිද? නෑ. ඊට පස්සේ මං කෝ කෙල්ලගේ පැත්තෙන් තමන්ගේ දුව අවුරුදු 4ක් 5ක් අඩු කුංචි කොල්ලෙක් බඳිනවට හැදිච්ච අම්මා තාත්තා කෙනෙක් නම් ඒ අම්මා තාත්තා කැමතිද? නෑ. සහෝදර සහෝදරියෝ කැමතිද? නෑ. ඊළඟට අර කොල්ලගේ සහෝදර සහෝදරිය වුණා තමන්ගේ අයියා හෝ මල්ලි වැඩි මල් කෙල්ලෙක් බඳිනවට කැමතිද? නෑ. එතකොට මං කව අපෙන් ආශිර්වාදයක් ගන්න ආවොත් අපි කැමති නෑ. ඒතර උඹලට කිසිම ඊට පස්සේ මං අහුව උඹලගේ හිත කියන්නේ මොකක්ද හිතක් කියනවා මේක හොඳ නෑ කියලා. ඒතර කිසිම ආශිර්වාදයක් නෑනේ. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ඔයාලගේ ළමයි මේ ටීචර්ලා සර්ලා තාත්තගේ වයස අහනකොට අම්මගේ වයස අහනකොට තාත්තා බාලා යම්ම අවුරුදු පහක් වැඩිමා. එතකොට උඹ කොහොමද ඒ සමාජයට ඒ ළමයි මුණ දෙන්නේ කොහොමද? නේද? ඉතින් ඊට පස්සේ හරි මං කිව්වා ඔයාලා ඔහොම හරි ඔය කසාදෙත් තුනා කියන්නකෝ. ඔයාගේ පුතා ඔයාගේ පුතා දැන් ඔයාට දාව අනාගතේ පුතෙක් ලැබුණොත් ඒ පුතා අවුරුදු 4ක් 5ක් වැඩිමල් කෙල්ලෙක් කියලා දෙනකොට ඔයා කැමතිද? ඒ අයට වචනයක් කියන්න උඹලට පුළුවන්ද දැන්? බෑ. ඔයාගේ දුව චූටි කොල්ලෙක් ගියාලුනොත් එහෙම ඒකට ඔයාලා වචනයක් කියන්න පුළුවන්ද? බෑ. ওই විදිහට කරුණ සහිතව කියනකොට තමයි තේරුනේ අනේ හාමුදුරනේ මේක නම් හරියන්නේ නැහැ කියලා. අර කවුරු හරි ඇඟිල්ලෙන් ඇන ඇන කිව්වොත් අන්න සිහිය උපදිනවා. නේද? එතකොට සිහියක් තියෙනවා කරුණ කියන්න ඕන. ඒ නිසා සාමාන්‍යයෙන් කෙනෙක් වරදට යොමු වුණාට පස්සේ හෝ යම් යම් දේවල් වලින් මේ යම් යම් දේවල් සිද්ධ වුණාට පස්සේ අතෑරලා දාන්න හොඳ නැහැ. එයාට ආදරයක් කරනවා තියෙනවා යම් විදිහට කරුණු කියන්න ඕන. කිව්වට පස්සේ සමහර අයට තියෙනවා සිහිය උපදිනවා ඊට පස්සේ. කරුණු කිව්වට පස්සේ සිහිය උපදිනවා. දැන් මේකේ තියෙන දෙවෙනි කාරණාව අන් අයගේ උපකාරයෙන් සිහිය උපදිනවා. ඊළඟට තියෙනවා ගොරෝසුවට දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? ගොරෝසුවට දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? යම් කාලයක කෙනෙක් රාජ්‍යයේ අභිෂේක කරනු ලබනවාද යම් ශ්‍රාවකෙක් සෝවාන් ඵලයටපත් වෙනවාද ඒ බඳු අවස්ථාවන්හිදී ඇතිවෙන ගොරෝසු දැන ගැනීම වශයෙන් සිය උපදිනවා රාජ්‍ය කියන්නේ ඔටුන්න පළඳලා රජ වෙනවා දන්නේ නැද්ද මම දැන් ඔටුන්න පළඳ පැලඳුවා මට අභිෂේක කළා කියලා ගොරෝසු දෙයක්නේ. එහෙමයි සම්. ඉතින් ඒක තම ගොරෝසුෙන් Tamanට තේරෙනවා. ඒකත් 100ක් කිව්වා. දැන් ලස්සන වචනයක් තියෙනවා. ඒ වගේ තමයි කියනවා කෙනෙක් සෝවාන් වුණාට පස්සේ මං සෝවාන් වුණා කියන එක දන්නවටව ගොරෝසුවටම. එහෙනම් නොදැනී සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙනවා කියන එක දැනගෙනමයි වෙන්නේ. Taman සෝවාන් වුණා කියලා Taman හොඳටම දන්නවා. විච ඒකේ සැකයක් නැහැ නේද? ඒකේ සැකයක් නැහැ. තවත් කෙනෙක්ගෙන් ආයේ ලකුණු දා ගන්නවත් අහන්නවත් ඕනේ නැහැ. මොකද උපමාව ගන්නකො රජ කෙනෙක් ඔටුනු පළඳපු රජ කෙනෙක් මේ දැන් මට ඔටුනු පළඳුවා කියලා දන්නවා. එහෙමයි. ඒ වගේ තමයි සෝවාන් වෙච්ච කෙනා මම සෝවාන් වුණා කියලා දන්නවා. නේද? ඉතින් හරි ලස්සනයි මේ විස්තර. අන්න ඒ වගේ ඕලාරික දේ විදිහට දැන් මේ වෙලාවේ මට සමාධිය ඇති වුණා. මේ වෙලාවට ධානය ඇති වුණා. ඊළඟට මේ විදිහට මට මේ දහම් කරුණ මේ විදිහට තේරුණා කියලා ගොරෝසු වශයෙන්ම යම් තේරුමක් එන ගතියක් සිහිය කිව්වා. ඊට පස්සේ තියෙනවා යම් යහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? යම් කරුණක් තමා සුවේටපත් වූයේ වේද? අසවල් තැනදී මේ අයුරින් සුවේටපත් වන බව සිහි කරයිද? මේ අයුරිනුත් යහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ. මට මේ වාගේ යහපතක් වුණා කියලා අපි කියමුකෝ මොනවා හරි පීඩාවකටපත් වෙලා ඉඳිද්දී කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරා ගොස් මේ කරුණු කාරණා කියලා සිය උපද්දව. එතකොට අනේ මං අමාරු වෙట్లా හිටියේ මට මේ අහවල් දහම් කරුණෙන් තමයි සිහිය ඉපදුනේ. එදා තමයි මට මේ මේ යහපත උනේ කියලා ඒක තේරෙනවා. ඉතින් දැන් ඔය සිහිය කියන එකට උපමාවක් කියන්නම්කෝ. ඕන්න ලංකාවේ රාජසිංහ රජුගෙන් කාලේ ගමක ගමක කැලේ වල්ලූරේ වල්ලුරෙක් මේ මිනිසු මරනවා. ඒ වල්ලුරා නම් අල්ලන්න බෑ මහා තඩි වල්ලුරා. <laughs> ඊට පස්සේ මිනිස්සු කරන්නේ එක්කෝ වැඩකට ගිහිල්ලා ඌරා එන සද්ද ඇහුනොත් ඉක්මනට ගහකට නැග ගන්නවා. කොටියත් එක සටන් කරලා වල්ලුරා දිනනවනේ. මේ ලංකාවේ එක ගමක වෙච්ච දෙයක්. ඊට පස්සේ රජුරෝ මේ රජුරවන්ට පැමිණිලි කළා ගමේ මිනිස්සු. රජුරෝ තනියෙන් කල්පනා කළා මේ වල්ලූරියෙක් අල්ලන්න මම සේනාවක් යවන්න ඕනේ නැහැ. මං තනියෙන් ගිහිල්ලා ඔක මේ මරලා දානවා කියලා. රාජ්‍යරෝ විශ්මාරු කරගෙන පහවදා උදේම ගියා කැලේට. කැලේට ඇතුළට යනකොට මේ රජතුමා ගියේ කඩුවයි දුන්නයි කිනිස්සයි ගහගෙන. ඊට පස්සේ මොකද වුනේ? කැලේට ඇතුල් වෙනකොටම ගහක් උඩ මිනිස්සේ හිටියා. ඉඳලා ඒ මිනිසයා දැක්ක අර මිනිසෙක් කෙනවා. අයතර අහේ ඌරා ඉන්නවා දැන් බිමහා රහරන්න. ඊට පස්සේ අර මිනිස්සයා කිව්ව කෑ ගහලා යකෝ යන්න නම් එපාර වල් ඌරා ඉන්නවා මිනි මරණ එක. ඊට පස්සේ ඇහුන්නේ වගේ ගියා. ඊට පස්සේ කල්පනා කළා මේ මිනිස්සයා කිව්ව යකෝ තෝ මේ මැරෙන්න බය නැද්ද? අනිවාර්යෙන් තෝ මැරෙයි ඉක්මනට ගහකට නැගපිය අන්න අර ඌරා හරේ ඉන්නවා කියලා. ඒත් රාජසිංහ රජුරුව ඇහුන්නේ නැවා ගියා. ඊට පස්සේ කිව්වා රාජසිංහ රජුරුවන්ගේ රාජ නියෝගයෙන් මේ කියන්නේ උඹ නතර වෙයන්. එහි මිනිස්සු ඒ කාලේ එහෙම කිව්වම බයයි නතර වෙනවා. ඊට පස්සේ ඒත් නතර වෙන්නේ නැහැ යනවා. අර මනුස්සය කල්පනා කළා රජ්ජුරෝ සිහි කළවත් මේ මෙයා නතර වෙන්නේ නැහනේ. ඒකට එයාට හිතුණා රජ්ජුරෝ වේස්මාරු කරගෙන යනවා කියලා ආරංචි මේ තෙයා වෙන්න ඇති කියලා. කියනකොටම අරෙන් ආවා ඌරා. ඌරා එනකොටම රජ්ජුරෝ ඊතලෙන් වෙද්දා. ඇඟේ වීතලේ වැදුනා වෙඩි කාපු ඌරවයි කියන්නේ. ඉතින් ඊතලේ කාපු ඌර වේගෙන් ඇවිල්ලා රජුරවන ගැහුවා. ගැහුව ගමන් රජුරෝ බිම. දැන් රජුරෝ බිම වැටුණා. අර ගහ උඩ හිටපු මිනිහයාට කල්පනා වුණා මේ දැන් නම් රජුරෝ ඉවරටම ඉවරයි. කොච්චර එපා කිව්වද? අර මිනිහයාට තරහ ඇවිල්ලා ගහ උඩ ඉඳලා කියනවා රාජමාලිගාවේ තියෙන රාජභෝජන කකා ඉන්න බැරුව මේකා ආවා දැන් ඌරෝ මරන්න. පුළුවන් නම් ඌරෝ මේකට ඇනලා ඉතුරු ටිකක් නසලම දාපන් මේ දුන්නයි කිනිස්සයි අරගෙන මේ කැලේට ආවට කියලා. දැන් මිනිස්සයා හිතුවේ රජුරු මැරුණා කියලා. එහෙමයි රාජ්‍යරුවන්ට අර මිනිස්සයා බයිනකොට තමයි කල්පනා වුනේ ඉනේ කිනිස්ස තියනවා කියලා. ඇයි දුන්නයි කියන නිසායි අරන් මේ කැලේට පැන්න මේක රාජභෝජන කකා ඉන්නතුන් කියලා ගහේ ඉඳලා බැන්නනේ. ඒකට තමයි රජුරවන්න මතක් වුණේ ඉනේ කිනිස්ස තියනවා කියන්නේ. බලන්න අර අර විශේෂ කාරණා ඕලාරි කාරණේ සීයේ උපදින ඇයි. ඊට පස්සේ අරින් දෙවෙනි පාර ඌර එනකොට කිනිස්ස ගත්තා. එහෙම බෙල්ලට ගැහුවා. අර මනුස්සයා දැන් ආයේ මේ මනුස්සයාට මේ චූ නගහවුද. ඊට බීමට බැහැලා රජුරුවන් ඉදිරියේ දන ගැහුවා. දන ගහලා කිව්වා රාජසිංහ රජුරුවන්ට මගේ කටින් නරක වචනයක් පිට වුණා නම් මෙන්න බෙල්ල මගේ බෙල්ල කපලා දාන්න. එච්චර ඒ කාලේ මේ මට මතක හිටියේ දෙවින් රාජසිංහ රජුරුව වෙන්න ඇති. එච්චර ඒ රාජතුමාට භක්තිමත් වෙලා තියෙන මිනිස්සු. ඊට පස්සේ රජතුමා කිව්වා දොට මගේ මේ මහවාසලේ කරුණාව උඹට ලැබෙනවා. මොකද මේ උඹ හොඳ වැඩක් කළා. ඒ තමයි මට කිනිස් අමතක වෙලා තිබ්බේ. එහෙමයි ස්වාමීනි. කිමිස් සමත කියලා තියෙන නිසා උඹට කරුණාව ලැබෙනවා කරයි තුමාගේ. කියලා සතුට කළේවා. ඕලාරික වශයෙන් සිහිය උපදින්න. එහෙමයි ස්වාමීනි. කවුරු හරි කිව්වට පස්සේ සිහිය උපදින හැටි. නේද? දැන් මේ ඒ කරුණ ඉතින් ඊළඟට තියෙනවා අයහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? යම් කරුණකින් තමා දුකටපත් දැන් අතන එතන සිය තමයි අරයා කියපු නිසා තමයි මට කිනිස මතක් වුණේ ඒකයි මං සුවපත් වුණේ එහෙමයි ඒ සිද්ධිය ඒ රාජතුමාගේ හිතට ඒ සිද්ධිය ග්‍රහණය වෙන්නේ සිහියෙන් එහෙමයි ස්වාමීනි මේ කිනිස ගන්න කියලා මතක් කරේ නැහැනේ. කිනිස ගන්න කියලා මතක් කරේ නැහැ. දුන්නයි කිනිසයි අරන් මේකා මේකට පෙන්නන්න රාජභෝජන කන්න නැතුව පුළුවන් නම් උරු එනපිය තව කිව්වා. එහෙමයි ස්වාමීනි. අවශ්‍යයි. <laughs> ඒ විදිහට ඊට පස්සේ දැන් අයහපත දැන ගැනීම වශයෙන් සීය උපදින්නේ කොහොමද? යම් කරුණකින් තමා දුකටපත් වූයේ වෙයිද? අසවල් තැනදී මේ ආයුරෙන් දුකටපත් වුණු බව සී කරයිද මේ ආයුරෙන් අයහපත දැන ගැනීම වශයෙන් සීය උපදිනවා. අයහපත දැන ගැනීම වශයෙන්. අහවලා මට වචනයක් කිව්වා මේ Papuවට උලෙන් යන්නා වගේ කියලා මේ මොහොතේ ආ සිහි කරනවානේ. ඒක සිහියක්. ඒ කියන්නේ මේ වෙච්ච සිද්ධිය මේ මොහොත සිහිය. දැන් සමහර වෙලාවට ඔයාලට වෙලා නැද්ද? සාමාන්‍යයෙන් පොත් කියවනකොට අපි පිරිත් පොත කියනකොට අපි කියමු යානීද භූතානි නම් පිටුවේ අර යානීද භූතානි කියන තැන පේනවා හිතට. එහෙමයි. සමහර පිටු අංකේ මතක එනවා. එහෙම වෙන්නේ අර සිහිය. ඒ කියන්නේ ඒකට සිහිය පිහිටලා. ඊට පස්සේ තියෙනවා ගැළපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? තමාට යම් කෙනෙකු දැක තමාට යම් කෙනෙකු දැක අසවලා මව් වැනිය, පියා වැනිය, සොහුරා වැනිය, සොහුයුරිය වැනිය වශයෙන් සිහි කරයි. එසේම ඔටුවෙකු හෝ ගෝනෙකු හෝ බූරුවෙකු හෝ දැක මොහු අසවල් ඔටුවා වැනිය, අසවල් ගොනා වැනිය, අසවල් බූරුවා වැනිය කියා සිහි කරයි. ගැළපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහි උපදින්නේ ආයුරින්. එහෙමයි. මෙයා නම් අම්මා වගේ, මෙයා තාත්තා වගේ කියලා අර තවත් කාරණාවකට ගැළපෙන විදිහට මේ එයා දකිනකොට තව කෙනෙක් මතක් වෙනවා. සිහියක් උපදිනවා. සිහියක් උපදිනවා. මෙයා ආවලා වගේ. එතකොට එයා අහවලා වගේ කියලා සංසන්දනය කිරීම නෙමෙයි මේ තියෙන්නේ. ඒ මෙයා අහවලා වගේ කියලා තේරෙන ගතියක් හිතට එන්නේ. ඒක සිහිය. ඒක සිහිය. දැන් මේක මේ සිහිය කියන එක තමයි මේ විස්තර කරන්නේ සම්මා සති මිච්ඡා සති කියලා දෙකක් තියෙනවා සිහිය බෙදෙනවා දුස්සාවේ ඔව් සිහිය බෙදෙනවා එතකොට සම්මා සති මිච්ඡා සති කියලා මෙතන සම්මා සති මිච්ඡා සති විදියට නෙවෙයි මෙතන විග්‍රහ වෙන්නේ මෙතන විග්‍රහ වෙන්නේ සිහිය කොහොමද උපදින්නේ ඒක සම්මා සතියක් වෙන්න පුළුවන් මිච්ඡා සතියක් වෙන්න පුළුවන් ඊට පස්සේ කියනවා නොගැලපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? අසවලාගේ වර්ණයේ මෙබඳුය, ශබ්දයේ මෙබඳුය, අසවල් ගන්ධයේ මෙබඳුය, අසවල් රසයේ මෙබඳුය, අසවල් පහස මෙබඳුය වශයෙන් නොගැලපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ යයිරින්. නොගැලපෙන අපි කියමුකෝ මොකක් හරි ගන්ධස්සාරයක් කියනකොට අහවලා අහවලාගේ ගන්ධස්සාරය මේ වගේ කියලා. ඒක ගලපන්න සුදුසු නෑ. නමුත් ඒ නොගැලපෙන දෙයකින් උපදිනවා. එහෙයි ස්වාමීනි. සිහියක් උපදිනවා. ඔව්. ඊට පස්සේ තියෙනවා කතා බහ තුළින් දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? කෙනෙකු ප්‍රകൃතියෙම දුර්වල සිහියෙන් යුක්ත වේ. එවිට අන් අය ඔහු සමග කතාබස් කොට සිහි කරවයි. ඒ හේතුවෙන් ඔහු සිහි කරයි. කතා බහ තුළින් දැන ගැනීම වශයෙන් සිහිය උපදින්නේ ওই විදිහට. සාමාන්‍යයෙන් කෙනෙකු ප්‍රകൃතියෙම දුර්වල සිහියෙන් යුක්තයි. එයාට මතකයක්වත් කල්පනාවක්වත් නැහැ. අන්න අය කතා බහ කර කර සිහි කර කර එයාට සිය උපද්දවනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඒක තමයි සිද්ධ වෙන්නේ ටියුෂන් වල. ඊළඟට අර දැන් විභාගේ ලං වුණාට පස්සේ රිවිෂන් කරන්නේ. එහෙමයි. ඒවට කියන්නේ පුනරීක්ෂණ. ඒතකොට ඒ පුනරීක්ෂණ පන්ති කියන්නේ තන්විකරම කතා බහ කිරීම තුළින් සිහිය උපද්දවන. අර ඉගෙනගත්ත දේවල්ම නැවත සාකච්ඡා කර කර සිහිය මේවා කරනවා. දැන් මේකත් එහෙමනේ. දැන් මිලින්ද ප්‍රශ්නේ ඔබත් කියවලා ඇති අපි ඔක්කොම ඉගෙන ගත්තානේ. ඒ ඉගෙන ගත්ත දේ තමයි මේ සාකච්ඡා වැඩසටහනක් විතරින් යන්නේ. එතකොට යනකොට තමයි ආ මෙහෙම තියෙනවනේ. මෙහෙම තියෙනවනේ කියලා මතකයේ තෙන්නේ. එහෙමයි සර්. තේරෙනව නේද? එතකොට අර සාකච්ඡා කිරීම වශයෙන් සිහිය උපදිනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීනි අවසරයි සිහිය උපදීම පිළිබඳව කාරණා වහන්සේ අපට මතක් කරමින් සිටියේ. ඔව් අර 17 ආකාරයකට සිහිය උපදිනවා කියන කාරණාව. ඒකට අපි මේ වෙනකොට විශේෂයෙන් දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා, අන්‍යයන් සිහි කරවීම වශයෙන් සිහිය උපදිනවා, ගොරෝසුවට දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා, යහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා, අයහපත දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා, ගැළපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා, නොගැළපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිහිය උපදිනවා. කතා බහ තුළින් දැන ගැනීම වශයෙන් සිහි උපදිනවා කියන කරුණු ටික ඒ කරුණු අට කතා බහ කළා. දැන් තියෙන සලකුණු වශයෙන් සිය උපදින්නේ කොහොමද? සලකුණු. ස්වාමීන් අවසර දැන් කෙනෙකුට අහගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් මේ සියලු ධර්මතාවයන් යම් න්‍යායකට හේතුවකට අනුවමයි සිද්ධ වෙන්නේ කියලා. මේ 117 ආකාරයකට පහළ වෙනවා කියලා අපි මේ අහන දහම් කතා නෑ නෑ 100 කාරකාට පහළ වෙන එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. 100 පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ ආකාර 17ක් ඇතුළත. එහෙමයි සායි. දැන් තමන්ට 100ක් ඉපදෙනවා නම් ඉපදෙලා තියෙන්නේ මේ එකකින් ඇතුළත. මිසක එක එක්කෙනාට මේ 17ම බලපානවා කියලා එකක් එහෙමයි. නෑ 17ම බලපානවා කියලා එකක් නෑ. ඉතින් දැන් මෙතන තියෙන්නේ අර නොගැලපෙන අරමුණු දැන ගැනීම වශයෙන් සිය උපදිනවා කියලා ඒ කියන්නේ නරක දේවල් එයාගේ නරක දෙයක් තමයි එයාගේ හිතට ගිහිල්ලා තියෙන්නේ. ඒකට අරයා දකින්නට අර නරක කාරණේ මතක් වෙනවා. අපි කියමුකෝ උදාහරණයක් ගත්තොත් එහෙම කෙනෙක් බලනකොට එයාගේ කලින් පෙර වැරදි තියෙනවා. ඒකම හිරේ ඉඳලා ආපු කෙනෙක්. ඒ වගේ එයා දකින්නට අර එයාගේ අර කැරැට්ටු එක එනවා සාහිතට. එතකොට එහෙම එහෙම වෙනකොට කල් මේ ඒ විදිහට හිත වැඩ කරනවා. ඒතකොට නරක දෙයක් අරමුණ වීම වශයෙන් සිය උපදිනවා. එහෙමයි සාම. තේරුණා නේද? ඒකයි. ඊට පස්සේ සලකුණු වශයෙන් සිය උපදින්නේ මෙහෙමයි. ආන් තට්ටුවක් දකින්නකොට වලගියක් උර දකින්නකොට කෙලිම මතක් වෙනවා මොකද්ද? ගවේ. ඉතින් ඒ වාගේ මේ සාර එක එක සලකුණු දකින්නකොට ඒ අදාළ සත්තු මතක් වෙනවා. ඒකත් මේ සිය උපදින විදියක්. සිය උපදින විදියක්. සිහි කිරීම වශයෙන් සිය උපදින්නේ කොහොමද? කෙනෙක් ප්‍රകൃතියෙන් දුර්වල සිහින් යුක්ත වේ. එවිට අන් අය භවත මේ සිහි කරන්න භවත මේ සිහි කරන්න කියා නැවත නැවත සිහි කරවයි. මේ ආයුරෙන් සිහි කිරීම වශයෙන් සිය උපදී. මේක සිහි කරන්න මේක සිහි කරන්න කියලා එයාට බලපෑම් කරනවා. ඒ ඒ තුලින් සිය උපදිනවා. දැන් සාමාන්‍ය මේ ක්‍රමයට පුළුවන් සාමාන්‍යයෙන් ලෙඩ ඇඳේ ඉන්න අම්මලා තාත්තලා එහෙම නැත්නම් ඥාතීන් ඉන්නකොට එයාට කරදරයක් නොවන විදිහට ඔයා මෙහෙම පින් කළා තියෙනවා සිහි කරන්න ඔයා මෙහෙම පින් කළා තියෙනවා සිහි කරන්න කියලා නිතර නිතර කියනකොට අරයට සිහිය උපදිනවා. ඒ නිසා සමහරලාට මේ අතපය හොලවන්න පණ නැතත්, ඇහැ හරින්න පණ නැතත්, කට හරින්න පණ නැතත් කන් දෙකෙන් අහලා මෙයාට තමන් කරපු පින්කම් සිහි කරගන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් අසනීප වෙලා ඊළඟට මරණ මංචකේ ඉන්න අයට කරපු පින් සිහි කරන එක හරි වටිනවා. එහෙමයි. ඉතින් නමුත් ගොඩාක් අය දුර්ලභයි. මරණ මංච කියන අයට පින් සිහි කරන අය ඉන්නවනම් 1000කට එක්කෙනෙක් වගේ එහෙමයි ස්වාමී 1000කට ඒත් නැතුව ඇති ගොඩාක් අය මරණ මංචකේ පනා දෙනට අම්මෝ යන්න එපෝ ඇයි එහෙම වුනේ කියලා මරලතෝනි දෙනවා අරයා අම්මා පනා දෙනවා මෙයා මරලතෝනි දෙනවා ස්වාමීන් එහෙම තමන් කළ පින් සිහි කරනා වගේම සාත්‍රුන් වහන්සේ ගැන සීකලා දැන් වන්දනා කරගනිමු. අපි ඒ සාත්‍රුන් වහන්සේ පහළ වූ භූමිය වන්දනා කරගනිමු. ආදි වශයෙන් ඒ තැන්වල ශ්‍රීහ පිටවන්න පුළුවන්. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔබ ඔයා දඹදිව ගිහිල්ලා තියෙනවා වජිරාසනේ සීහ කරගන්න. වජිරාසනේ ඔබ බොහොම හොඳින් නැන්දා. ඔයා ගොඩාක් පිං කරගත්තා. ඔයාට වජිරාසනේ පීඨ තියෙනවා. ඔයා ලුම්බිනිය ගිහිල්ලා තියෙනවා. ලුම්බිනිය සීහ කරගන්න. ලුම්බිනිය ඔබ ඔයා වැඳලා ගොඩාක් පිං කරගත්තා. ඔබට ලුම්බිනියේ පීඨ තියෙනවා. කියලා බුද්ධ භූමි සිහි කරවන්න පුළුවන්. ඔයා සංඝයාට මෙහෙම දන් දීලා තියෙනවා ඒක පොඩ්ඩක් සිහි කරගන්න කියලා එහෙම සිහි කරන්න පුළුවන්. ගොඩාක් අයද තියෙන්නේ අවසාන කෙනෙකුට මේක කරන්න කියන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැහැ. පණ පිටින් ඉන්න මිනිසුන්ට තේරෙන්නේ නැහැ මැරෙන එකට සිහිය පිටවන්නේ කොහොමද කියලා. නේද? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙනවා මුද්‍රා වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? ලිපි ලියන්නට හික්මුණු අය මේ අක්ෂරයේ ළඟට අසවල් අකුර තැබිය යුතුයි කියලා දැනගනි. මේ මුද්‍රා වශයෙන් සිහි කිරීමයි. මහසේ පටපට ගාලා එනවනේ. හරි බුදුහාමි. ඒක ඒ සිහියක්. ඒක යම්කිසි සිහියක්. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සර අයන්න අම්මා කෙනෙකුට අයන්න ලියලා මයන්න කල්පනා කරන ගොඩක් උත්සාහයෙන් <laughs> ඊළඟට ගොඩක් කල්පනා කරන්න බාර මූර්තජ දන්තජ ඒ වයනකට මෙතෙන්න කොයි දයන්න දෙන්නේ කොයි සයන්න දෙන්නේ කොයි මේක දෙන්නේ කියලා මා ප්‍රාණ අල්ප ප්‍රාණ නේද ඊට පස්සේ ලියන්න පුරුදු වෙච්ච කෙනාට පටපටපට කාලා එනවා එතකොට ඊළඟට එන අකුර එන්නේ එයාගේ යම් සිහියක් ඒක මේක ගාවට මේ එන්නේ ඊළඟ මේ අකුර මේකයි කියලා. ඊට පස්සේ ඒ සිහිය නැති වුණාට පස්සේ තමයි මේක ගාවට ඊළඟට එන්නේ කොයි අකුරද කියලා සිහි කරන්නේ. එහෙමයි. <laughs> සිහිය ආවනම් ලියනවනේ. ඔව් නයනු එහෙම තමයි. නයනු ලයනු. නේද? ඒකයි. ඊට පස්සේ තියෙනවා ගණන් කිරීම වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? ගණිතයෙන් හික්මුණු කෙනෙකු ගණන් කිරීම වශයෙන් බොහෝ ගණන් කරයි. මේ අයරින් ගණන් කිරීම වශයෙන් සිහිය උපදී. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකො සාමාන්‍යයෙන් අපිට ටිකක් ගණන් කරගෙනනකොට කවුරු හරි කතා කළොත් අර කමතක වෙනවා. දැන් 50ට ගණන් කළා. ගණන් කරගෙන ඉන්නකොට මේ කවුරු හරි කතා කළා. ඒක දිහා බලලා මේ මමට කීයද කියලා අමතකයි. ඒ ඇයි සිහිය පීතිනේ. එතකොට සිහි කරනවා කීයක්ද කීයක්ද කියලා. ඉතින් ඒක මතක තිබ්බනම් මේ සිහි කරන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ එහෙම අරමුණු කිහිපයක් කරෙහි සිහිය පවත්වන්න හැකියාව පුරුදු කරලා ඒ පුරුදු කළා. එහෙමයි ස්වාමීන්. පුරුදු කළා. දැන් මට මට මතකයි මට ඔය හම්බ වෙච්ච ඔය අර කලා ශිල්පී වයසක කලා ශිල්පී කිව්වා එයා නැටුම් ගේම් වාදන කරන අය. ඊට පස්සේ එයා කිව්වා එයාලට ගුරුවරු පුහුණු කරනකොට කවි කියනවත් එහෙමයි. කවි කියන ගමන් මේ බෙරේ ගහනවා. එහෙමයි. බෙරේ ගහන ගමන් මේ කකුලෙන් හරි තාල තියන්නත්. ඊට පස්සේ ඒකම ඇඟට ගල් ගහනවා. ගුරුවරයා පොඩි ගලකින් ගහනවා. එතකොට ඒ කවි කියලා ගහගෙන ඒ ගම නටන්නත් ඕන. නටන ගමන් එඟට ගල් කීයක් වැදුනද කියලා ගණන් කරගන්නත් ඕන. ඒ ටික ඔක්කොම ඒ අතරේ කරගන්නවා. තේරුණා නේද? හරි පුදුමයි. ස්වාමීනි මේ හිත එහෙම පුරුදු කරන්න පුළුවන් ස්වභාවයක එහෙම තියෙයි. ඉතින් ඒවා ගැන කවර කතාවද? මාගේ බුදුරජාණන් වහන්සේ මාගේ බුදුරජාණන් වහන්සේගේ සීනුවන කොච්චරද කියනවා නම් යමක මහ ප්‍රාතිහාර්ය පාන වේලාවේ උන්වහන්සේ සීහියෙන් සමාධි උපද්දවනවා ගිනි ජාලා උපදින විදියට. ජල ධාරා උපදින විදියට. බුදුරු මැවෙන විදියට. සක්මන් කරන විදිහට ඊළඟට දසදහසක් ලෝක ධාතු වලට රැස් විහිදවන විදියට නීල පීත ලෝහිත ඕදාත මාන්දේශ ප්‍රභාස්වර රශ්මි ධාරා විහිදී යන විදියට ඒ වගේ මෙතන 20 කෝටියක් මිනිස් ඉඳලා තියෙනවා ඒ 20 කෝටියක් මිනිස්සුන්ගෙම හිත් බලලක් තියෙන මේ වෙලාවේ ඒකම ධර්මයක් දේශනා කරනවා ඔය ටික ඔක්කොම එක මොහොතේ කරනකොට අසිරියක් නේද අසිරියක් ඒක තමයි මේ සිහියෙන් නුවණින් ගුණයෙන් උත්තම භවෙන් පරතරයටපත් වුණාට පස්සේ අනේ බුදුරජාන් වහන්සේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට සරණ යන්න ලැබුණානේ කියලා සිහි කරනකොට අම් මේක නම් පුදුම දෙයක්. මිනිසයාට වෙන මොනවා නැතත් කමන්නේ. අනේ බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබුණා නම් ධර්මයේ සරණ යන්න ලැබුණා නම් සංඝයා සරණ යන්න ලැබුණා නම් මේ බුද්ධ ශාසනයේ තිසරණේ නැමැති ලාභේ හරි ගන්න ලැබුණා නම් නේද? ස්වාමීන් වහන්සේ තව කාරණාවක් අවසරයි. ඔව්. මේ සමාධියත් එක්ක සමීපයෙන් පෑහෙනවාද සිහිය? සමාධිය සමාධිය සිහියයි අතර සමාධියයි සිහියයි අතර තියෙන මේ සම්බන්ධය තමයි යම් කුසල් අරමුණක සිහිය පැවැත්වීම නැවත නැවත සිහිය පැවැත්වීමෙන් සිත එකඟ වී යයිද එහෙමයි සිත එකඟ වී යයිද ඒ සමාධිය යමක් යම් අරමුණක් තුළ එක දිගටම සීය පැවැත්වීමෙන් උපදින දේ සමාධිය. එහෙමයි. සමාධිය උපද්දවන දෙයක් විදිහට සීය තියෙනවා. අවශ්‍යයි. ඒකයි සම්මා සමාධියට කලින් සම්මා සති ඊට පස්සේ තියෙන මහත්තයා මේ ධාරණය කර ගැනීම වශයෙන් සිය උපදින්නේ කොහොමද? මතක තබා ගන්න අය සිත්හිලා ධාරණය කර ගැනීම පිණිස හික්මනු හේන් බොහෝ කරුණු ධාරණය කරගනී. ඔය අයුරුනේ ධාරණය කිරීම වශයෙන් සිහිය උපදින්නේ. මතක ශක්තිය විදිහට සිහිය උපදින්නේ. එහෙමයි සම්මා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මතක ශක්තිය විදිහට සිහිය උපදිනවා. දැන් මේ බලන මිලින්ද රජතුමාගේ මතක ශක්තිය. දැන් අර කරුණු 17ක් කියනකොට ඒ 17 වෙන වෙන මහාවනේ. මේවා ලියාගෙන නෙවෙයි නෙමෙයි. නැහැ ස්වාමී. ඒකයි. මේ නිසා මතක ශක්තිය විදිහටත් ඒ නිසා යම් කිසි කෙනෙකුට මතක ශක්තිය වැඩිපුර තියෙනවා නම් එයාටත් යම් සිහියක් තියෙනවා. ඒකයි. ඊළඟට තියෙනවා භාවනා වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? මේ ශාසනයේ භික්ෂු නොයෙක් අයුරින් පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි. ඒ කෙසේ දෙයක් එක જાතියක්, જાති දෙකක්, જાති තුනක්, හතරක්, 10ක්, 20ක්, 30ක් 50ක් 100ක් 1000ක් ලක්ෂයක් කල්ප ගණන් ජීවිතය ආපස්සට සිහි කරනවා. මම මෙහෙම කෑවා, මෙහෙම බිව්වා, මං අහවල් තැන ඉපදුනා, අහවල් තැන මෙහෙම වුණා, අහවල් තැන මෙහෙම වුණා කියලා එකින් එක එකින් එක සිහි කරනවා පෙර ජීවිත. එතකොට මේ පෙර ජීවිත සිහි කරන ස්වභාවයේ එන්නේ සිහිය තුලින්. එහෙමයි. මේක ඒක භාවනාව තුළින් උපදින එකක්. එහෙමයි. භාවනා ඒ සිහිය මහත්ය හරි වේගවත්. දැන් අපි හිතන්නකෝ සිහිය ගැන මේ විදිහට ඔන්න කල්ප 100කට කලින් එහා සිද්ධ වුණ දේවල් සිහි කරනවා. එතකොට මහත්තයා කල්ප 100කට කලින් එහා සිද්ධ වෙච්ච දෙයක් සිහි කරන්න කල්ප 100ක් යනවද? නැහැ හරි හරි පුදුමයි. <laughs> ඒක තමයි. ඒ ඒ ඒ තමයි ඒ සිහියේ වේගවත් බව. සිහියේ වේගවත් බව. එතකොට අපි අපි ආනන්ද ස්වාමීන් වහන්සේ ගත්ත ස්වාසුදාසක් ධර්මස්කන්ධය උන්වහන්සේට මතකයි. ඒ අතරින් අහවල් සූත්‍රයේ කියනට අර ස්වාසුදාසක් ධර්මස්කන්ධය අතරින් අර සූත්‍රයෙන් හිතට එනවා. නේද? ඒකයි දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපිට ටියුෂන් කරපු සර් කෙනෙක් හිටියා ගණන් උගන්වන. ඒ සර්ට ලඝු මතකයි. අර ලඝු පොත් සම්පූර්ණ ලඝුපද මතකයි. ඒකට එයාට එයාගේ සිහිය අර ගණිත ක්‍රමයට වැඩ කරපු හැටිනේ. ඒකයි. ඉතින් එහෙම තියෙනවා. ඊළඟට සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා ත්‍රිපිටකේ අද කාලේ වුණා ත්‍රිපිටකේ දරාගෙන ඉන්න. ඊළඟට විනය දරාගෙන ඉන්න, ප්‍රාතිමෝක්ෂය දරාගෙන ඉන්න. ඉතින් ඒව ඔක්කොම සිහියට අදාළයි. ඉතින් ඒ නිසා ප්‍රාතිමෝක්ෂේ කටපාඩම් කරගන්න එක සූත්‍ර කටපාඩම් කරගන්න එක පිරිත් කටපාඩම් කරගන්න එක ඒ තුලින් ඒ භික්ෂුවට නැත්නම් ඒ පුහුණු කරන කෙනාට නොදැනී නමුත් යම් 100ක් වැඩෙනවා. 100ක් වැඩෙනවා. ඊට පස්සේ තියෙනවා පොත්පත් කියවීම වශයෙන් 100 උපදින්නේ කොහොමද? රජවරු අනුශාසනා කිරීමේදී පැරණි රජදරුවන් රාජකෘත්‍ය ලියන ලද පොත් සිහිවි මේ පොත අරගෙන එන්නේයි කියා ඒ පොත කියවීමෙන් සිහි කරයි මේ අයුරින් පොත්පත් කියවීම වශයෙන් සිහි උපදී පොත්පත් කියවලා තියෙන කෙනාට මොනවාරි කාරණයක් කියනකොට පොඩ්ඩක් ඉන්න ওই පොත් ওই කාරණා අහවල් පොතේ තිබ්බ පොඩ්ඩක් අරන් එන්න කියනවා. අහවල් පොතේ ඕකට අදාළ කරුණ මෙහෙම තිබ්බා කියලා මතක් වෙනවා. ඒ සිහිය ආවේ පොත්පත් කියවීම වශයෙන්. කියවලා තිබ්බ නිසා නේද? දැන් මේ බලන්න පොත්පත් කියවන එක සිහියට කොච්චර උපකාරයිද කියලා. දැන් අපිට යම් ස්වභාවයක් තියෙනවා දැන් ගොඩක් අය බන අහන්න නිපුරුදු වෙලා තියෙන්නේ. බන අහන්න පුරුදු වෙලා තියෙන නිසා එකපාර මතක් වෙනවා ඔය බන අහව ඕකනම් අන්න අහවල් සූත්‍ර දේශනාවක තිබ්බහවල් දේශනාවේ තියෙනවා. ඉතින් සීයේ නැති වුණ සමහරව පටලවලා කියනවා. දැන් මටම සමහර අය කියලා තියෙනවා ඔබ වහන්සේ දේශනාවක් කරනකොට මෙහෙම කිව්වද කියලා. මම ජීවිතේට එහෙම කියලා එකක් කියලාත් නැහැ. සාමාන්‍යයෙන් අධර්ම කරුණාවක්. ඒක තව ඒ කියන්නේ අච්චාරු වගේ හැම බණක්ම අහනවනේ. ඇහුවට පස්සේ කොයි හාඳුරද මේක කිව්වේ කියලාවත් මතක නැහැ. තේරුණානේ ඊට පස්සේ අර වැඩිපුර අහන කෙනාගේ ගොඩට දාලා කියනවා. නේද? ඉතින් ඒ වගේ නිසා සිහිය තියෙනවා ඒ එක එක විදිහට ඉතින් වැඩ කරනවා. ඊට පස්සේ කියනවා කරුණු ලංකර දීන් වශයෙන් සිහි උපදින්නේ කොහොමද? තමා සමීපයට ලංව තිබෙන බඩු බහාන්දාදිය දැක නොයේ කරුණු සිහි කරයි. මේ ආයරිනුත් කරුණු ලංකර දීන් වශයෙන් සිහිය උපදී. මොනවා හරි බඩු බාහිර ආදී තියෙනකොට සිහිය උපදිනවා. එහෙමයි ස්වාමී. දැන් අපි කියමුකෝ ඔන්න හෙට මේ උදේට ගමනක් යන්න ඕන නම් අර ඒක ලියලා කොලයක් මේසොට තියෙනවා. ඔන්න සිහිය උපදිනවා. එලාම් එකක් තියෙනවා. හතරට නැගිටින්න ඕන කියලා ළඟ තියාගෙන. එතකොට ඒකේ සද්දයෙන් එකපාරම මම දැන් නැගිටින්න ඕන කියලා සිහිය උපදිනවා. නේද? ඊට පස්සේ පොත් ටික උඩ තව මොනවා හරි ගෙනියන්න දෙයක් තියෙනවා නම් ඒක පොත් ටික උඩ. මොකද පොත අනිවාර්යෙන් ගෙනියනවා. අරක අමතක වෙයි කියලා තමයි පොත් ටික උඩ තියෙන්නේ. ඒකට ඔන්න මතක් වෙනවා. මම කියන එක ඔයාලට තේරෙන්නේ නැති ඔබට. ඒකට ඒ විදිහට ඒ ඒ තුලිමුත් යම් සීහයක්, උපකාරයක්, ආදේශකයක් තියෙන එක ලං කරලා දැන් අපිට පොත්පත් අමතකයි නම් ඒ පොත්පත් ටික ලං කරලා තියන්න ඕනේ. ඒට ගෙනියන බඩු ටික අමතකයි නම් ඒක ලං කරලා තියන්න ඕනේ. එතකොට ලං කරපු දේ දකින්නකොට සිහිය උපදිනවා. පැහැදිලි නේද? ඒ වගේ. ඊළඟට තියෙනවා අත්දැකීම් වශයෙන් සිහිය උපදින්නේ කොහොමද? දුටු රූපයක් තමයි සිහි කරන්නේ. ඇසූ ශබ්දයක් තමයි සිහි කරන්නේ. ආග්‍රහණය කළ දෙයක් තමයි සිහි කරන්නේ. රස විඳි දෙයක් තමයි සිහි කරන්නේ. පහස ලද දෙයක් තමයි සිහි කරන්නේ. සිතින් දැනගත් දෙයක් තමයි සිහි කරන්නේ. මේ අයුරින අත්දැකීම් වශයෙන් සිහි උපදින්නේ. මෙසේ මහරජාණෙනි 17 අයුරකින් සිහි උපදිනවා කියලා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. අත්දැකීම් වශයෙන් සිහි උපදිනවා කියන්නේ තමන් වෙච්ච අතීතේ වෙච්ච දේවල් අනුව සිහි උපදිනවා. මේ මොනවා හරි අපි කියමු යන පල්ලමක් තිබ්බොත් ලිස්සල වැටේ කියලා සිහිය උපදින්නේ කලින් එයා ලිස්සල වැටිලා. එහෙමයි. එහෙයි. ඊට පස්සේ ෆෝන් එකක් දැක්කම මේ ෆෝන් එකකින් අපි විනාශ වෙයි කියලා එයාට 100ක් උපදිනවා. එක්ක කලින් මෙයා ෆෝන් එකකින් එයා නොමග ගිහිල්ලා. ඊට පස්සේ මැසේජ් කරනකොට මේ මැසේජ් කර කර යන විදිහ නම් අනාගතේ පටලැවෙනවා. ඒ කියන්නේ එයා කලින් අත්දැකීමකින් සිහි කරන්නේ. ඊළඟ මේ විදිහට එන චරිතත් එක්ක වැඩිපුර ඇසුරු කරන්න හොඳ නැහැ. මොකද ওই විදිහට ආපු චරිත වැඩිපුර ඇසුරු කරොත් අනාගතේ අරුබුදයක් වෙනවා මට එහෙම වෙලා තියෙනවා කියලා එයා සිහි කරනවා. පැහැදිලි නේද? ඒ වාගේ තමන්ද වෙච්ච අත්දැකීම් එක්ක යම් යම් කරුණවල සිය පීඩනවා. පැහැදිලි නේද? ආන් මේ විදිහට කරුණ සිහි කරලා මේ විදිහට 17ක ආකාරයකින් සිය උපදිනවා කියලා නාගසේන මහරහතන් වහන්සේ මේ පරිච්ඡේදය විස්තර කරනවා. මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර සමග ඔබ රැඳෙන්නේ අපිට තවත් ටික වෙලාවක් තිබෙනවා. ස්වාමීනි මේ අවසරයි සිහිය මම්මුලා වීම සිදු වෙන අවස්ථා තියෙනවනේ නිසා සිහිය මම්මුලා වෙලා මම්මුලා වෙන්නේම සිහිය නැති වෙන නිසා සිහිය නැති නිසාම තමයි මම්මුලා වෙන්නේ සිහිය මම්මුලා වෙනව නෙවෙයි මම්මුලා වෙන්නේ සිහිය නැතිවීම නිසා. සිහිය නැතිවීම. ඔව් ඔව් සිහියේ තියෙන ප්‍රශ්නේ තමයි සිහියේ තියෙන සම්මා සතිය මිච්ඡා සතිය. දැන් මහත්තයා අපි කියමුකෝ ළමයි සමහර අය දිනවා ෆිල්ම් ගත්තොත් හොඳට මතකයි. සින්දු හොඳට මතකයි. හරිද? ඒ ඔක්කොම මිච්ඡා සතියෙන්නේ වැටෙන්නේ. සතර සතිපට්ඨානයේ පිහිටි සීය තමයි සම්මා සතියට වැටෙන්නේ. භාවනා අරමුණක් විදියට පවත්වන සිය තමයි නිවන් මාර්ගයට උපකාර වෙන්නේ. එතනින් එහා පවතින මේ ළමයිට මම පොත්වල මතක ශක්තිය තියෙන අකුරු හිටන් කියන්නේ. අම්මේ දැන් අද කාලේ ළමයි ඉන්නවා පොත් 1000ක් ගත්තොත් 10ම මතක හිටිනවා. එහෙමයි සම්. හැබැයි රතන සූත්‍රය මතක නැහැ. එහෙයි. එතකොට අර මතකයේ සිහියක් හැබැයි ඒක මිච්ඡා සතියක්. මෙතන සම්මා සති මිච්ඡා සති කියන ගණේට නෙවෙයි දැන් මේ සිහිය උපදින වෙදී. ඒකයි මේ දැන් මේ. එතකොට සාමාන්‍ය මිනිසෙකුට සිහියක් තියෙන්න ඕන. සිහියක් නැතුව මේ පලා මැල්ලුමක්වත් කපන්න බෑ. ඇඟිල්ල කපා ගන්නවා. නේද? ඒකයි සිහිය තියෙන්න ඕන. ස්වාමීනි සිහි විකල් වෙන අවස්ථාවත් මේ දැන් සිහිය සිහිය කියන්නේ හොඳ නරක අරමුණු වශයෙන්ුත් ගන්නවනේ. දැන් අපි ගත්තොත් අපි තිරිසන් සතෙකුට සිහිය සිහිය ආතප්පා දන්නේ ඒ ඒ සතාට හොයේ හිත වැඩ කරනවා. දැන් ඒක ඉස්සරහා ඉස්සර එක මිනිස්සෙක්ගේ ආරක්ෂාවට වඳුරෙක් හදාගෙන හිටියා. ඊට පස්සේ ඒ වඳුරා යන්නේන තැන යන්නේ මේ මිනිස්සයා නිදා ගන්නකොට පවන් සදනවා මැස්ස දුරු කරනවා. ඊට පස්සේ මේ මෙයා දැක්කා මෙයාගේ මේ බෙල්ලේ මේ මේ මඳුරෙක් වහලා ඉන්නවා. ඉතින් එයාට එහෙට කරනවා මෙහෙට කරනවා මේ මඳුරවා අරහෙට පාවෙලා ගිලා මෙහෙට ගිලා ආයෙ වහනවා. ඊට පස්සේ මෙයා අයින් කරන්නම බෑ දැන් අර වඳුරට. වඳුරා හැඩි දැඩි වඳුරා. ඊට පස්සේ මෙයා මොකද කරේ ළඟ තිබ්බ කඩුවක්. අරන් අර බෙල්ලේ වහලා ඉන්නකොට අර මේ මඳුරවාට කෙටුවා. ඉතින් මේ අර මනුස්සගේ බෙල්ලටනේ. එහෙමයි. එතකොට අර මඳුරුවා කියන සංඥාව හිතේ වැඩ කරනවා. මේකෙන් මෙහෙම වෙයි මෙහෙම වෙයි කියන එක එන්නේ නැහැ. එතකොට එතන ඒ සිහිය වැඩ කරන්නේ ඔය ජාතක කතාවනේ ඔය ජාතක කතාව පැත්තකට දාන්නකෝ පැත්තකට දාන්න කියන්නේ පසකින් තබේවා එහෙමයි <laughs> ඒ ජාතක කතාව පසකින් ලැබේවා අද කාලේ විච දෙයක් කියන්න මේ හරිය ආසාවෙන් මිනිසෙක් මීට අවුරුදු 13කට කලින් වෙච්ච දෙයක් මේ 13කට 15කට කලින් මිනිස්සෙක් බලු පැටියෙක් ගෙනල්ලා හදලා හරි ආසාවෙන් දැන් බලු පැටිය හදනවා. හදලා දකින්නකොට මෙයා දැක්ක මැක්කෙක් ඉන්නවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ අම්මෝ මේ බල්ලගේ ඇඟට මැක්කෙක් වාලා කියලා මෙයාගේ ඇඟට බෙහෙත් කුඩු දැම්මා හරියන්නේ ඊට පස්සේ කළු තෙල් දැම්මා හරියන්නේ ඊට පස්සේ ලාමු තෙල් දැම්මා බල්ලගේ ඇඟට. ඊට පස්සේ ඒත් හරියන්නේ නැහැ එහෙන් දුවනවා මෙහෙන් දුවනවා. හිතපියතොට හොඳ වැඩක් කරන්නම් කියලා ගිනිගොරක් ගැව්වා. <laughs> දැන් එයාගේ හිතේ අර මේ මැක්ක විතරේ වැඩ කරන්නේ බල්ලා ගැන වැඩ කරන්නේ. ඔය කවස්තාවල මේ සිද්ධ වෙන දේවල් සමහරවිට ස්වාමීන් අවශ්‍යයි. <laughs> ඔව් එහෙම වෙන්නේ. ඒ කියන්නේ දැන් මේක කළොත් මේක වෙනවා කියලා <laughs> ඒක එන්නේ හිතට. එක පැත්තක් විතරයි හිතන්නේ. ඒ කියන්නේ සිහිය වැඩ කරන්නේ එයාගේ. එහෙමයි. මොකද හරියට සිහිය වැඩ කරනකොට පැති දෙක මේ තේරෙන්න ගන්නවා යාට. යහපත අයහපත සිහි කරනවා හිතින්. ඒකයි. ඒ විදිහට සිහිය සම්බන්ධයෙන් තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරමු නේද? අවශ්‍යයි ස්වාමී. අපි ඊළඟ ප්‍රශ්නේ හරි ලස්සන කාරණාවක් මහත්තයා. ඊළඟට තියෙනවා ස්වාමිනි නාගසේනියන් වහන්සේ යමෙක් වසර 100ක් අකුසල් කරනවාද එහෙත් මරණාසන්න කාලේ එක බුදු ගුණයක් සිහි කරයිනා ඔහු දෙවියන් අතර උපදින්නේ කියලා ඔබ වහන්සේලා බණක් කියනවා. එහෙමයි ස්වාමී. ඒ වගේම ඔබ වහන්සේලා මේ බණක් කියනවා හැබැයි මම ඔබ වහන්සේලා ඔය කියන බණ විශ්වාස කරන්නේ අවුරුදු 100ක් පව කරන කෙනෙක් ඉන්නවා. එයා අවසානයේ බුදු ගුණය සිහි කරලා මෙන්න මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදිලා. කියලා ඔබ වහන්සේලා බණ කියනවා මම උක විශ්වාස කරන්නේ. ඒ වගේම ඔබ වහන්සේලා සිහි කරගෙනවා එකවරක් ප්‍රාණඝාතය කළොත් ඒ ප්‍රාණඝාතය මුල් කරගෙන අපාය යනවා කියලාත් බණ කියනවා. මම ඕකත් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ මහරජාණෙනි මේ ගැන කුමක්ද හිතන්නේ? කුඩා ගලක් පවා නැවක තබන්නේ නැතිව ජලයේ පාකල හැකිද? පොඩි ගලක් හරි පා කරන්න පුළුවන් ද වතුරේ මොකක් හරි තියන්න නැතුව නැවක නෑ කිව්වා පුංචි ගල වුණත් කිඳා බහිනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා එක ප්‍රාණඝාතය කළත් ඒක නිරේ කරා ගෙනියනවා. හැබැයි මහරජාණෙනි ගල් 100ක් කරත්ත 100ක ගල් උනත් නැවක් උඩ තිබ්බොත් එහෙම ගෙනියන්න පුළුවන්ද බැරිද? පුළුවන් කිව්වා. මහරජාණෙනි නෞකාව යම්සේද කුසල කර්මයේ දත යුත්තේ ඒ විදිහටයි. ස්වාමිනී නාගසේනන් වහන්සේ හරි දක්ෂයි කියලා කිව්වා. මහත්තයා හරි උපකාර කරුණක් ඔය. එහෙමයි ස්වාමී. දැන් මේ බණහන දැන් මේ ධර්මය අහන මිනිස් අතරත් මේ ධර්මයේ ඇහෙන්න කලින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න කලින් පව්කම් වෙලා තියෙනවා. කරදර කංකටළු මිනිසුන්ගේ ජීවිතේ හැලහැප්පින් වෙලා තියෙනවා. ඒ අතරේ තමයි යාන්තම් මේ බණ ටිකක් අහගෙන කුසල් උපදවා ගන්න හදන්නේ. හදනකොට එයාට කලින් කරපු පව් මතක් වෙනවා. එතකොට එයාට හිතෙනවා අනේ මං අපායයිද දන්නේ අපායයිද දන්නේ කියලා. නමුත් මෙන්න දහං කාරණාව රහතන් වහන්සේනමක් විස්තර කරන්නේ මේ බුද්ධ ශාසනයේ සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 100ක් නමුත් පව් කරපු අය බුදුගුණ සිහි කරලා ඒ අවසාන කාලේ ඒ සිහි කරපෙකින් දෙව්ලොව ඉපදිලා. මොකද මේ බුදුගුණ සීකරණය නැමැති කුසලේ නැවක් වෙලා. එහෙමයි ස්වාමීනි. ඔහු කරපු කර්මය ඒකට වැටලා තියෙනවා. එතකොට පා වෙනව ඇතත් යන්නේ. ස්වාමීන් වහන්සේම තැනක සඳහන් කළ අර කුසලයේ බාහිරය වැඩි අකුසලයේ මේට වඩා කියලා. ඔව් ඔව් ඒකේ එහෙම යම් පැත්තක් තියෙනවා. දැන් මෙතන ශ්‍රී කරන්නේ අර පව් කරපු කෙනෙකුට උනත් කුසල් සිත් උපදවා ගත්තොත් එහෙම විශේෂයෙන් තිසරණය සරණ ගියොත් ඒකයි මේ මිනිසුන්ට කියන්නේ සරණ ඵලයල්ලා සරණ ඵලයල්ලා කියලා. එහෙමයි. සාමාන්‍ය මෙච්චර ගෝසාවක් වෙන කෙනෙක් කරන්නේ නැහැ මේ මාමෙවුනාවෙන් මේ කරන දහම් ගෝසාව හේතු සහිතව ධර්මානුකූලවමයි කරන්නේ. කියන්නේ තිසරණයේ තුලින් අඩුපාඩු හදා ගැනීම තුලින් මිනිස්සුගේ ජීවිතය වෙනස් කරනවා. එහෙමයි. ඒ නිසා තමයි මහත්තයා එක වලක් පූජා කළා. අර දැන් නෙත් පිප්පකරණේ තියෙන්නේ මල් පූජා කරපු කෙනෙක් ඒක මහා ඒක සිටුවරෙක් මල් පූජා කරන යනකොට අර 16 මල් පූඩිය අල්ලන් ඉන්නවා. ඒකට එක මලක් බිමට වැටෙනවා. ඒකට මේ වැටිච්ච මල ඔහු අරන් උඩ තියෙනවා. බුදු ගුණයක් සිහි කරලා. ඉතින් එයා එච්චරයි කරගත්ත පින එතකල් දාසකම් කළේ. නමුත් ඒ බුදු කෙනෙකුට මලක් තිබ්බා කියන කුසල ඉදිරිපත් වෙලා එදා ඉඳලා ගෞතම බුද්ධ ශාසනය දක්වාම දෙව්ලොව ඉපදුනේ. පුංචි කුසලෙන්. ඒකට එයා ඒ ජීවිත කාලේ එයා 16ක විදිහකින් එයාගේ අතින් වැරදි කෙරෙන්න ඇති, ගොඩාක් පවකම් එක එක දේවල් කෙරෙන්න ඇති. නමුත් ඒවා කොහොම දෙවෙනි තැනට වැටිලා කරපු පිනිස් මත උනා. ඒ නිසා පින්වතුනි මිනිස්සෙක් පුරුදු වෙන්න බුදු ගුණ සීකරන්න, ධර්මයේ ගුණ සීකරන්න, සංඝයාගේ ගුණ සීකරන්න. හැමතිස්සෙම අපිට මේ දේ කරන්න පුළුවන් නේද? ඒක ප්‍රායෝගිකව පුරුදු වෙන්න ඕන දැන්. ඒ ප්‍රායෝගිකව පුරුදු කරන දේ තමයි මරණ මොහොතේ එන්නේ. එහෙමයි සම්මා. මහන්තයා ළමයෙක් නිතර නිතර පේපර් ලියලා විභාගෙට මහන්සි වෙලා ඒ අත්දැකීම නේද යාට අවසාන මොහොතේ එන්නේ. එහෙමයි සම්මා. ඒ වගේ තමයි අපි දැන් පුහුණු වෙන එක තමයි අවසාන මොහොතේ එන්නේ. මහත්තයා දැන් තියෙනවා බුදු ගුණය සිහි කරලා දිව්‍ය ලෝකේ ගියා කියලා. ඒතර මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ අරහං කියලාවත් සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. බුදුරජාණන් වහන්සේ දසබල ඥාණයෙන් යුක්තයි කියලා. එක බුදු ගුණය සිහි කරගන්න. ඒ වාගේ හිත පුරුදු කරොත් නම් මනුස්සයල ගැළවීමක් තියෙනවා. එතකොට මේ ධර්මයේ සීකරණ එක කුසල් සීකරණ එක නැවක් වගේ. ඒතොද එයාගේ ජීවිතේ කලින් කොච්චර පව් තිබ්බත් ඒ පව් කරත්ත දහස් ගානක ගල් වෙන්න පුළුවන්. උපමාව කරගත්තොත්. නමුත් නැව උඩ පාවෙනවා. එහෙමයි. ඒ වගේ. ස්වාමීන් අවසරයි අපේ වෙලාව නිමා වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් වීම මොනතරම් ලාභයක්ද අපි නොසිතූ විරු ආකාරයෙන් අපේ ආත්මය සුවපත් වෙන විදිහ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව. ඉතින් නිතරම සරණ සිහිපත් කරගන්න මෙන්න සරණේ පිහිට ලබා ගන්න කියලා අපි ඔබට මෙසිතින් ආරාධනා කරනවා අද දවසේ අපේ කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර